ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ මහා සීහනාද සූත්‍රය ගැන. මේකදී භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර ඉන්න කාලෙක ශාසනය දාලා ගිය සුනක්කත් කියන ලිච්ඡවි පුත්‍රයෙක්. එයා පිරිසක් මැද කියනවා බුදුරජාණන් වහන්සේටම ලොකු විශේෂ ඥානයක් මිනිස් ස්වභාවයේ ඉක්මවපු දෙයක් නෑ කියලා. හ්ම්. ඒ වගේම එයා කියනවලු තර්කයෙන් විමසීමෙන් විතරයි බුදුහාමුදුරුවෝ දහම් දෙසන්නේ කියලා. ඔව් හැබැයි පුදුමේ කියන්නේ එහෙම කියලා තියා පිළිගන්නවා ඒ දහම පිළිපැද්දොත් නම් දුකින් මිදෙන්න පුළුවන් කියලා. ඒක තමයි. ඉතින් මේ කතාව සාරිපුත්ත හාමුදුරන්ට ආරංචි වෙලා උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේක සැලකරනවා. එතකොට තමයි මේ දීර්ඝ දේශනාව වෙන්නේ. අද අපි බලමු සුනක්කත්ගේ චෝදනාවට භාග්‍යවතුන් වහන්සේ දුන්න පිළිතුර සහ ඒකම උන්වහන්සේ තමන්ගේ සුවිශේෂ ඥානයන් ගැන කරපු විස්තරය මොන වගේද කියලා. හරි. භාග්‍යවතුන් වහන්සේ මුලින්ම පෙන්වා දෙන්නේ සුනක්කත්ත මේ කතා කරන්නේ තරහෙන්, ක්‍රෝධයෙන් කියලා. ආ, ඒ කියන්නේ චේතනාවෙච්චර හොඳ එකක් නෙවෙයි. ඕ, ඒ වගේන කියලාගෙන එයා නිඳා කරන්න හිතාගෙන කතා කළාට අර දහම පිළිපෙද්ද දුක නිවෙනවා කියලා පිළිගන්න එක තුලින්ම එයා නොදෙනීම තථාගත ගුණයක් තමයි ප්‍රකාශ කරන්න කියලා. හරිම ගැඹුරු නිරීක්ෂණයක්. එතකොට සුනක්හත්තට තේරුම් ගන්න බැරි වුණා කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනේ සුවිශේෂී ගුණ මොනවද? උන්වහන්සේ මුලින්ම සඳහන් කරනවෝ නව අරහදී බුදු ගුණ ගැන. අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න වගේ ඒ මූලික ගුණ නවය. බුද්ධත්වයේ නිර්වචනය කරන ಗುಣ ටික. හරියටම. සුනක් හත්තට ඒ ගැඹුර තේරිලා නැහැ. ඊට පස්සේ උන්වහන්සේ විස්තර කරනව තමන් වහන්සේ සතු 이르දි ප්‍රතිහාරයේ පෑමේ හැකියාවන් ගැන. 이르දි මොන වගේ දේවල්ද? එක කෙනෙක් වගේ ඉඳලා සිය ගාණක් දහස් ගාණක් වගේ පිනි සිටීම, එලිමහනේ වගේ බිත්ති පවුරු පර්වත හරහා යාම, පොළවේ කිමිදිල මතුවෙන්න පුරුවන්කම. වතර උණ ඇවිදින එක එහෙමත්. ඔව් වතර මත ඇවිදීම, අහසේ පරයන්කෙන් ඉඳගෙන යෑම මේ හිරු සඳු පවා අතින් පිරිමදින්න පුළුවන් තරමේ බලයක් තියෙන බව. ඒ වගේ දේවල්. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම භෞතික සීමාවන් ඉක්මවපු හැකියාවන් ඊට අමතරව වෙන විශේෂ ඥානයන් ගැනත් කියවෙනව නේද? ඔව් ඔව්. දිබ්බසෝත ඥානය කියන කියනෝ ඒ කියන්නේ දිව්‍යමය කන දුර හෝ ළඟ තියෙන මිනිස්සුන්ට ඇහෙන්නේ නැති දෙවියන්ගේ පවා ශබ්ද ඇසීමේ හැකියාව. හ්ම්. ඒ වගේම චේතෝපරිය ඥානය. මේක තමයි අනුන්ගේ සිතේ තියෙන විදිහටම දැනගැනීමේ හැකියාව. ඒ කියන්නේ කෙනෙක් හිතන දේ වචනින් වචනේ දැනගන්නවද? එහෙමම නෙවෙයි. ඒ හිත හිතේ ස්වභාවය. ඒ කියන්නේ ඒ වෙලාවේ හිතේ රාගයද තියෙන්නේ, ద్వේෂයද, මෝහයද, ඒව නැත්නම් ඒවයින් මිදිලාද, සිතේ එකඟ වෙලාද, විසිරිලාද, විමුක්තියටපත් වෙලාද නැද්ද කියන කාරණා ඔක්ම දැනගන්න පුළුවන්. ඇත්තම පුදුම හිතනවා හැකියාවන් ගැන හිතද්දී. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ තව ගැඹුරට ගිහින් තමන් වහන්සේ සතු දස තථාගත බල ගැන විස්තර කරනවා. ඔව් තථාගත බල 10ක් උන්වහන්සේ කියනවා මේ බල 10 තියෙන නිසා තමයි තමන් වහන්සේට පිරිසක් මැද කිසිම බියක් සැකක් නැතුව සිංහනාද කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අභියෝගයක් බාර වගේ ගේ අවබෝධය ගැන පූර්ණ විශ්වාසයෙන් යුතු ප්‍රකාශ කිරීමක්. මේ බල 10 තමයි ඒ විශ්වාසයේ පදනම. මොනවද බල 10? පළවෙනි එකෙන් පටන් ගමුද? හරි. පළවෙනි බලය තමයි ඨානා ඨාන ඥානය ඒ කියන්නේ හේතුඵල වශයෙන් යමක් වෙන්න පුළුවන් ඒක වෙන්න පුළුවන් දෙයක් විදිහටත් යමක් වෙන්න බැරි ඒක වෙන්න බැරි දෙයක් විදිහටත් හරියටම දැන හේතුවට අනුව ඵලය දකින නුමන. හ්ම්. හේතුඵල ධම පිළිබඳ පරිපූර්ණ දැක්මක්. ඔව්. දෙවැනි බලය තමයි අතීත අනාගත වර්තමාන කියන කාල තුනේම කරපු කර්ම ඒවට ආදාළ හේතුව සහ ඒවය විපාක ඒ විදිහටම දැනගැනීමේ හැකියාව. කම්මස්සගත ඥානය කියලාත් කියනවා. ඒ කියන්නේ කර්මයයි විපාකයේ අතර තියෙන සම්බන්ධය සම්පූර්ණයෙන්ම අවබෝධ කරගෙන. හරියටම ඊළඟට තියෙනවා සබ්බත්තගාමිනී පටිපදා ඥානය. ඒ කියන්නේ හැම තැනකටම ඒ කියන්නේ දුගතියට සුගතියට නිවනට යන මාර්ගය දැන ගැනීම. හරි. ඊළඟට නානා ධාතු ඥානය ලෝකයේ තියෙන අනේක විද ධාතු ස්වභාවයන් ගැන දැනුම. පස්සේ නානා දිමුත්තික ඥානය. සත්වයන්ගේ තියෙන විවිධාකාර අදහස්, කැමැත්ත, නැඹුරුතා ගැන තියෙන දැනුම. ඒ කියන්නේ එක්කෙනාදීන එක්කෙනාට තියෙන වෙනස්කම් පවා දකිනව. ඔව්. ඊළඟට ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය. ඒ කියන්නේ සත්වයන්ගේ ශ්‍රද්ධා, විරිය වගේ ඉන්ද්‍රියන්ගේ දියුණු නොදියුණු ස්වභාවය දැනගැනීම. ඒ අනුව දහම් දෙසන්නත් මේක වැදගත් වෙනවා. ඒක ඇත්ත හැමෝටම මේක විදිහට බෑ බෑ. ඊළඟට ඥානාදි සංකිලේශ ඥානය. ඒ කියන්නේ ධාන, විමෝක්ෂ, සමාධි, සමාපatti වගේ දේවල් කිලිටි වෙන හැටි පිරිසුදු වෙන හැටි, ඒවයින් නැගිටින හැටි මේ ඔක්කොම දැනගැනීම. ගැඹුරුයි. තව තියෙනවා පුබ්බේ නිවාසානුස්සති ඥානය. කියන්නේ Tamange විතරක් නෙමෙයි අනිත් අයගේත් පෙරභව අනන්තවත් මතක් කිරීමේ හැකියාව. අනන්තවත්. ඔව් සුවිශාල අතීතයක් දකින්න පුළුවන්. ඊළඟට දිබ්බචක්කු ඥානය, ඒ කියන්නේ දිවස. සත්වයන් මැරෙන හැටි, කර්මානුරූපව උපදින හැටි, හොඳ තැන්වල නරක තැන්වල ඔක්කොම පේනවා. ඒක අර කලින් කිව්ව චේතෝපරිය ඥානයට වඩා වෙනස් නේද? ඔව් චේතෝපරිය ඥානෙන් හිතේ ස්වභාවය දැනගන්නේ දිබ්බචක්කුවෙන් කර්ම විපාක අනුව සත්වයාගේ ගමන දකින්නේ. අවසාන 10 වෙනි බලය තමයි ආසවක්ඛ්‍ය ඥානය. ආසවක්ය කෙලෙස් නැසීම. ඔව්. තමන් වහන්සේ සියලු කෙලෙසුන් ආශ්‍රවයන් නැටි කරලා දාලා මේ ජීවිතයේදීම චිත්ත විමුක්තියයි ප්‍රඥා විමුක්තියයි සාක්ෂාත් කරගත්තා කියන එක තමන් වහන්සේම දැනගැනීම. අන්න ඒක තමයි 10 වෙනි බලය. ඇත්තට මේ බල 10 අහුවම තේනනවා ඇයි උන්වහන්සේ ඊතරම්ම නිර්භයව කතා කරන්නේ කියලා. ඔව් ඒ විතරක් නෙවෙයි තව තියෙනවා චතු විශාරද ඥාන කියලා හතරක්. මේවා නිසාද බියක් නැතුව නිදහසේ ඉන්නවා කියලා කියනවා. විශාරද ඥාන හතර ඒ මොනවද? මේවා හරියට තවන් වහන්සේගේ తත්වයේ ගැන තියෙන අභියෝග කරන්න බැරි කාරණා හතරක් වගේ පළවෙනි එක මම සම්මා සම්බුද්දයි කියන කාරණයට කිසිම කෙනෙකුට දෙවියෙකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුටවත් ඇවිත් ඔබ වහන්සේ මේ කාරණා අවබෝධ කරලා නැහැ කියලා චෝදනා කරන්න බැරි බව දැනීම. හරි. සම්බුද්ධත්වයට අභියෝගයක් නේ. දෙවැන්න මම සියලු කෙලෙස් නැති කළා කීනාසවෝ කියන කාරණයට ඔබ වහන්සේ මේ මේ කෙලෙස් නැති කරලා නැහැ කියලා කාටවත් චෝදනා කරන්න බැරි බව දැනීම. කෙලෙස් නැසීමටත් අභියෝගයක් නැහැ. පුන්වෙන්න. නිවනට අන්තරාය කරයි කියලා මම යම් ධර්ම පෙන්වා දුන්නද අන්තරායක ධම්මා ඒවා සේවනයේ කලාට අන්තරායක් වෙන්නේ නැහැ කියලා කාටවත් කියන්න බැරි බව දැනීම. ඒ කියන්නේ පෙන්වා දුන් බාධක ඇත්තටම බාධක බවට අභියෝග කරන්න බෑ. දේශනා කළ අන්තරායන් ගැනත් ප්‍රශ්න කරන්න බෑ. හතරවෙනි එක. දුක් කෙලවර කරන්න මම යම් මාර්ගයක් දේශනා කළාද න්‍යායානික පටිපදා ඒ මාර්ගයේ ගියාට දුක් කෙලවර වෙන්නේ නැහැ කියලා කාටවත් චෝදනා කරන්න බැරි බව දැනීම. ඒ කියන්නේ නිවන් මඟ ගැනත් අභියෝග කරන්න බෑ. මේ කියන්නේ තමන් වහන්සේගේ අවබෝධය දේශනාවේ නිර්වද්‍යතාවය ගැන පූර්ණ අචල විශ්වාසයක්. අන්න ඒකයි. මේ බල 10යි විශාරද ඥාන 4යි නිසා තමයි උන්වහන්සේ එතරම්ම ස්ථිරව නිර්භය වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ සුවිශේෂී ගුණ තියෙන බුදු කෙනෙකුට අර සුණක්කත්ත කරු ප්‍රකාශය බරපතලකම ගැන තුන්වසේ පැහැදිලි කරමු ඇති නේද? අනිවාර්යයෙන්ම උන්වහන්සේ උපමාවක් පාවිච්චි කරනවා කෙනෙක් ඔළුවේ තියන් ආපු බරක් බිම තියලා නිදහස් වෙනවා වගේ සුනක් අත්තත් තමන්ගේ වැරදි වචනය, වැරදි සිතුවිල්ල, වැරදි දෘෂ්ටිය අත්හැරියේ නැත්නම් ඒකාන්තයෙන්ම නිරේ තමයි උපදින්නේ කියලා. හ්ම්. ඒ කියන්නේ වචනවල බරපතලකම එච්චරයි. ඔව්. මොකද ඒක නිකම්ම නිකම් විවේචනයක් නෙවෙයි මේ වගේ ಗುಣ දන්නා කෙනෙක් ගැන කරන අසත්‍ය ප්‍රකාශයක්. තේරෙනවා. ඊට අමතරව තවත් දනුම් ක්ෂේත්‍ර ගණත් මේ සූත්‍රය කතා වෙනවා නේද? අර අටක් පිරිසක් ගන වගේ. ඔව්. උන්වහන්සේ කියනවා රජවරු, බමුණෝ, ගෘහපතියෝ, ශ්‍රමණයෝ ඒ වගේම චාතුම් මහරජික දෙවිවරු, තෞතිසා දෙවිවරු, මාර පිරිස, බ්‍රහ්ම පිරිස කියන මේ කොයිම පිරිසක් මැදට ගියත් තමන් වහන්සේ කිසිම බයකින් තොරව ඒ අය එක්ක කතා කරන්න කලින් පවා නිර්භයව ඉන්නවා කියලා ඒ පිරිසට අනුකූලව හැසිරෙමින් ධර්මයේ දේශනා කරනවා කියලා. ඒ කියන්නේ ඕනම තරාතිරමක ඕනම ආකාරයක පිරිසක් ඉස්සරහා උන්වහන්සේගේ ස්ථාවරය වෙනස් වෙන්නේ නැහැ. නෑ ඒ වගේම සතර යෝනි ගැන බන්නවා කියනෝ අණ්ඩජ බිත්තරවලින් උපදින සත්තු ජලාබුජ මෞකුසින් උපදින සත්තු සංසේදජ තෙතමනේන් කුණුවීමෙන් උපදින සත්තු ඕපපාතික ක්ෂණිකව පහළ වෙන සත්තු මේ හැම ආකාරයකම උපතක් ගැන දන්නවා. හරි. ඒ වගේම අර ගති පහ ගැනත් කියනවා නේද? ඕ පංච ගති නිරය, තිරිසන අපාය, പ്രേත ලෝකය, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝකය මේ ගති පහ ගැනත් ඒ ගතිවලට යන මාර්ගය ගැනත් ඒ වගේම මේ ගති පහෙන්ම මිදිලා නිවන කියන මාර්ගය ගැනත් තමන් වහන්සේ සම්පූර්ණයෙන්ම දන්නවා කියලා දේශනා කරනවා. ඒ දැනුම ලැබුණේ කොහොමද කියලාත් කියනවාද? අර කලින් කිව්ව දිබ්බ චක්කු ඥානයෙන් උන්වහන්සේ දකින්නවලු හොඳ කල් ක්‍රියාවෙන් යුතු අය සුගතියේ උපදින හැටි, නරක වැඩ කරපු අය දුගතියේ උපදින හැටි, ඒක පැහැදිලි කරන්න උපමා පාවිච්චි කරනවා. මොන වගේ උපමාද? උකුරට යනවා වගේලු. හරිම පැහැදිලි චිත්‍රයක් මවනෝ මේ උපමාවලින්. මේ සූත්‍රයේ තවත් විශේෂ තැනක් තමයි බුදු වෙන්න කලින් තමන් වහන්සේ කරපු දුෂ්කර ක්‍රියා ගැන කරන විස්තරය. ඔව් ඒක ඇත්තටම හරිම සංවේදී වගේම වැදගත් කොටසක්. උන්වහන්සේ බොහොම විස්තරාත්මකව කියනවා තමන් වහන්සේ කරපු උග්‍ර තපස් රැකීම් ගැන. නිර්වස්ත්‍රව ඉඳීම, අතින් කෑමලෙව කෑම, දානේ ගේනකොට එන්න කිව්වොත් නොගිහින් සිටීම, විශේෂයෙන් පිළියෙල කළ දාන ප්‍රතික්ෂේප කිරීම වගේ දේවල් ආහාර සම්බන්ධයෙන් විතරද? නෑ නෑ. දවසට එක ගෙදරකින් විතරක් දාන ගැනීම, දවස් දෙකකට සැරයක්, සතියකට සැරයක්, පක්ෂයකට සැරයක් දාන වළඳපු අවස්ථා ගැනත් කියනවා. කෑම විදිහට කෑලි කෝප්ප, හමේ කෑලි, පාසි වර්ග, සහල් කුඩු, තල කුඩු වගේ දේවල් ගත්ත හැටි කියනවා. ගස් වලින් වැටෙන ගෙඩි විතරක් කාලා හැටි. ඇඟට දෙන දුක ගැනත් කියවෙනවා නේද? ඔව්. හන රෙදි, මල සිරුරු ඔතපු රෙදි, කුණු ගොඩවල් වල දාපු රෙදි ඇඳගෙන හිටියා. කටු තියෙන ලෑලි උඩ නිදාගත්තා. ඇඟේ දූවිලි බැඳෙන්න මෑරලා හිටියා. හිටගෙනමයි බොහෝ වෙලාවට හිටියේ. ඉඳගන්න එක ප්‍රතික්ෂේප කළා. උකුටිකෙන් ඉඳගෙන වීරිය කළා. හිතාගන්නත් අමාරුයි ඒ දුෂ්කර භව. හැබැයි වැදගත්ම දේ තමයි වැදගත්ම දේ තමයි උන්වහන්සේ අවධාරණයෙන්ම කියනවා මහණනි මේ තරම් දුෂ්කර දේවල් කරලත් මම මිනිස් ස්වභාවය ඉක්මවාගේ උතුම් ඥාන දර්ශනයක් ආර්ය විමුක්තියක් ලැබුවේ නෑ කියලා. ඒ කියන්නේ ඒ මාර්ගේ වැරදි කියලා උන්වහන්සේම තීරුම් ගත්තා. ඔව්. ඒකට හේතුව විදිහට කියන්නේ එදා ඒ දුකෙන් නිදහස් වෙන්න උපකාරී වෙන ආර්ය ප්‍රඥාව Tamanට නොතිබුණු බව. ඒ කියන්නේ ශාරීරියට වද දීමෙන් විමුක්තිය ලැබෙන්නේ නැහැ. ඒකට නුවණ ප්‍රඥාවමයි අවශ්‍ය කියන එක තමයි උන්වහන්සේ ඔප්පු කරලා පෙන්වන්නේ. හරිම පැහැදිලි. ඒ වගේම උන්වහන්සේ වෙලත් මතවාදත් ප්‍රතික්ෂේප කරනව නේද? ඔව් සමහරු හිතන් ඉන්නවා සංසාරේ සැරිසැරීමෙම ඒ කියන්නේ කාලයත් එක්ක ඉබේම පිරිසිදු වෙනවා කියලා. උන්වහන්සේක ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම නොඑක් ආකාරයේ උපත් ලබලා නොඑක් තැන්වල වාසය කරලා නැත්නම් යාග හෝම කරලා ගිනි පූජා පවත්වලා පිරිසිදු වෙන්න බෑ කියලාත් පැහැදිලිවම කියනවා. එතකොට පිරිසිදු වෙන්න තියෙන එකම මාර්ගය ප්‍රඥාවෙන් කෙලස් ප්‍රහාණය කිරීම ආර්ය අෂ්ටාංගික මාර්ගේ වැඩිම. තවත් විශේෂ කාරණයක් උන්වහන්සේ කියනවා තමන් වහන්සේක දැන් වයස 80ක් වුණත් ප්‍රඥාව පිරිහිලා නැහැ කියලා. ඔව්. උන්වහන්සේ කියනවා අවුරුදු 100ක ආයුෂ්‍ය තියෙන නුවණැති ශ්‍රාවකයෝ හතර දෙනෙක්. එක දිගට මාළුවෙන් මාරුවට සියුම් ප්‍රශ්න ඇහුවත් තමන් වහන්සේට පුළුවන්ලු ඒ හැම ප්‍රශ්නයකටම නොනැවති විස්තරාත්මකව උත්තර දෙන්න. ඒ උත්තර දෙනකොට කියපු දෙයම ආයිත් කියන්නේ නැතුව අලුත් අලුත් කරුණු උපමා යොදාගෙන පැහැදිලි කරන්න පුළුවන්ලු. ඒකෙන් පේනවා ප්‍රඥාවේ ගැඹුර වගේම ඒක වයසට යන්නේ නැහැ කියන එකත්. ඇත්තමම. ඒකෙන් මේ හැම දෙයක්ම පැහැදිලි කරලා උන්වහන්සේ අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා මේ ලෝක සත්‍යයට හිතසුව පිනිස අනුකම්පාවෙන් දෙවි මිනිසුන්ට යහපත පිනිස මුලාවෙන් තොරව පහළව කෙනෙක් ඉන්නවා කියලා යමෙක් හරියටම කියනවනම් ඒ කියන්නේ තථාගතයන් වහන්සේ ගැනමයි කියලා. හ්ම්. ඒ කියන්නේ තමන් වහන්සේගේ ලෝකෝත්තර ස්වභාවය අවසානයේ තහවුරු කරනවා. ඕ මේ සම්පූර්ණ දේශනාව අහගෙන හිටපු නාගසමාල කියන තෙරුන් වහන්සේට පුදුම හිතිලා ඇඟේ ලොමු දෙහ ගැන්විලා උන්වහන්සේ අහනවා ස්වාමීනි මේ උතුම් ධර්මපරියායට නම කුමක්ද කියලා. අටකොඩ භාග්‍යවතුන් වහන්සේ මොකද කියන්නේ? උන්වහන්සේ දේශනා කරනවා නාගසමාල එසේනම් මේ ධර්මපරියාය ලෝමහංසන පරියාය කියලා මතක තබා ගන්න කියලා. ඒ කියන්නේ ඇඟේ ලොම් කෙලින් කරවන ලොමු දෙහ ගැන්වන ධර්ම කතාව. හරිම අර්ථවත් නමක්. ඉතින් මේ මුළු විස්තරය අහගෙන ආවම අපිට ගැඹුරින් හිතන්න දෙයක් ඉතුරු වෙනව නේද? සැබෑ අවබෝධයක් නැතුව මතුපිටින් දේවල් දිහා බලලා කරන විවේචන කොයිතරම්නම් නොගැඹුරුද හිස්ද කියන එක. ඒ වගේම මේ අපි කතා කරපු බුද්ධත්වයේ සුවිශේෂී ගුණාංග ඒ ඥානයේ පරිපූර්ණත්වය ඒ ගැඹුර ඇත්තරම තේරුම් ගන්න නම් අපිට මොන වගේ ප්‍රඥාවක් මොන වගේ විවෘත මනසක් අවශ්‍ය වේද කියන එකත් හිතන්න වටිනවා. ඇත්තමයි. ඒ කාරණයත් එක්ක අද අපි මේ සාකච්ඡාව අවසන් කරමු.